සත්පුරුෂ වාසනාවන්ත පින්වත්නි අද දවසේ සූදානම් වෙන්නේ සතාගතයන් වහන්සේ දේශනා කොට වදාළ ඒ උතුම් ධර්ම කොටසක් ඇතුළත් ඒ සූත්‍ර දේශනාවක් පිළිබඳව දැනගන්න විමස ගන්න ශ්‍රවණය කරගන්න සතාගතයන් වහන්සේගේ ධහම ශ්‍රවණය කිරීමත් කුසලයක් වගේම නිමුක්තායතනයක් නිවන නිවනට ඉවිසිය හැකි දොරටුවක් ඒ වගේම ධර්ම දේශනාවත් ධර්ම ශ්‍රවණයත් ධර්ම සම්මර්ථනයත් ධර්ම සජ්ජායනාවත් මානසිකාරයත් කියන භාවනාවක් කියන මේ කාරණාවන් නිවන් දොරටු හැටියටයි සඳහන් කරලා තියෙන දේශනාවන් තුළ මේ වෙලාවේ මේ පින්නත් අයද මේ මේ දේශනාවන් ශ්‍රද්ධාවෙන් ශ්‍රවණය කරගන්නවා නම් දැනගන්නවා නම් ඒක මහා යහපතක් සිදු වෙනවා. අපේ ජීවිතේට මහත් වූ යහපතක් හේතු වෙනවා මේ දේශනාවන් දැන ගැනීම, ශ්‍රවණය කර ගැනීම. ඉතින් මේ ජීවිතේ අපි ශ්‍රවණය කරන නොඑක ආකාරයේ දේ තුලින් කාමයන් වැඩි වෙන දේවල් සවනය කර ගැනීමෙන් මෙලොවටත් පරලොවටත් ආයහපතක් තිබෙනා වගේම මේ දේශනාවන් දැන ගැනීම සවනය කිරීම මේ පින්නත් අයට මේ පදයක් පදයක් ගානේ මහා කුසල් සිත් පහළ වෙන නිසා ඒක මෙලොවටත් පරලොවටත් යහපතක්මයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ ජීවිතේ අපි පුලුවන් තරම් පින්වත්නි අපේ හිත තුළ සකස් වෙන්නා වූ මේ අකුසල දහම් වලින් දුර වීම සඳහා කටයුතු කළ යුතුයි. ඒ විමසවොත් එහෙම ඒ ඇයි හේතුව සංසාර ජීවිතයේ තුන්වාසේ අපි නොකරගත්තු එකම සැනසීම නොකරගත්තු එකම කාරණය සංහාව දුරු කරගා දාපු නැති එකමයි නොකලගත්තු එකම දේ සංසාර ජීවිතයක්ම තණ්හාවෙන් යුක්තව තණ්හාවෙන් බර වෙලා තණ්හාව හේතු කොටගෙනම නොඑක ආකාරයෙන් අකුසල දහම් සකස් වීම නිසා ඒ අකුසල දහම් සකස් වීම හේතු කොටගෙන අකුසල කර්ම විපාක විඳින්න සිදු වුණා දුක් විපාකමයි සිදුන්නේ විද්ද සිද්ධ උනේ වර්තමානයේ තුල සංහාව යුක්තව සංහාව සකස් වෙන විදිහට හිත භාවිතා වෙනවා නම් හිත යෙදෙනවා නම් අනාගතේ දුක සකස් වෙනවාමයි. නිසා මේ ජීවිතේ දේශනා කරන මමත් මේ පින්නත් අයත් කවදානම් හෝ දවසක මේ දේ සිද්ධ කරගන්නම වෙනවා. නිසා මේ ජීවිතේ අපි මේ කාරණය සංහාව දුරු කර ගැනීම සඳහා තථාගතයන් වහන්සේගේ දහම පුරුදු කරගන්න එක කරගත්තොත් ඉන්නාදී ආපහු නැවත නැවත දුක් විඳ විඳ සසරේ යන්නට සිද්ධ වෙන්නේ නැති විදිහට හිත සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් තණ්හාව නැති කර ගැනීම පිළිබඳව කෙටියෙන් සූල තණ්හා සංකය වශයෙන් මේ දේශනාව තුළ සංග්‍රහ කරලා තියෙනවා මහරහතන් වහන්සේලා. ඉතින් මේ දේශනාව අපිට දැනගන්න පුළුවන්කමක් තියෙනවා කින්වත් කෙසේද මේ සංහාව දුරු කරගන්නේ කෙටියෙන් භාගතුන් වහන්සේ වදාළ දේශනාවක්. ඉතින් මේ විදිහට පින්වත්නි තථාගතයන් වහන්සේගේ දේශනාව සිද්ධ වෙන්නේ පින්වත් මේක නීගාරමාතු පාසාදේ නීගාරමාතු පාසාදය සකස් කරලා පූජා කරන්නට යෙදුනේ විසාකාවන් විසින්. විසාකාවන් කියන්නේ පින්වත්නි මේ බුද්ධ ශාසනයේ හිටපු මහා උපාසිකාවෝ මහා උපාසිකාවන් අතර අග්‍රස්ථානයේ මහා විසාකා උපාසිකාව. මෙතුමිය පදුමුත්තර බුද්ධ සමයේ ඉඳන්ම ඒ පදුමුත්තර බුදුන් වහන්සේලා ඒ බුද්ධන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දාන දීලා උන්වහන්සේලා ඉදිරියේ ප්‍රාර්ථනා කරගෙන ආපු එකක් මේ ගෞතම බුද්ධ ශාසනය තුන අද බුදු අනාගතයේ බුදු කෙනෙක් හමුවේ අග්‍ර උපාසිකා තනතුර ලබා ගැනීම සඳහා එතුමිය ඒ සසරදී පෙරම් පුරන් ආපු උත්තමාවියක්. ඉතින් එතුමියට ලැබිච්ච මහා මේල පළඳනාව කියන ඒ පළඳනාව වේදම් කොට ඒක විකුණා තමයි මේ නීගාරමාතු පාසාදේ සකස් කරගන්නට යෙදුනේ. සාදා ගන්නට යෙදුනේ. ඉතින් මේ විහාරයේ ඉඳගෙන තමයි තථාගතයන් වහන්සේ මේ ඇතුළත් මේ ධර්ම සංවාදයේ සිද්ධ වෙන්නේ. ඉතින් නීගාරමාතු පාසාදේ මේ විසාකාවන් හදලා පූජා කරන පාසාදේ උඩ තට්ටුවේ කාමර 500යි යට තට්ටුවේ කාමර 500ක් වශයෙන් සකස් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රසාදය හුදකලාව නොතබා කුලගෙවල් 500කුත් සකස් කරලා තියෙනවා කුඩා කාමර 500ක් සහිතව දික්ශාලා 500ක් සහිතව මේ මහා විශාල විදිහට මේ සකස් කරලා තියෙන බොහොම අලංකාර වූ විහාරයක්. මේ විහාරයේ වැඩ වාසය කරන අවස්ථාවේදී සක්‍ර දේවේන්ද්‍රයාට අදහසක් ඇති වෙනවා. සක්‍ර දේවේන්ද්‍රයා ඒ සෞසිතාවේ ඉඳගෙන උයන් කෙලි පිණිස පිටත් වෙලා යන අවස්ථාවේදී උයන් කෙලිය සඳහා පිටත් වෙලා යන අවස්ථාවකදී මේ සක්‍ර දෙවෙන්දයාට ඇති වෙන අදහසක් මේ සක්‍ර දෙවෙන්දයාට ඇති වෙන අදහසක් මේ සංහාව නැති කරගෙන ප්‍රතිපදාව හත් වූ උත්කමයේ හිත තුළ සංහාව දුරු කරන ඒ ප්‍රතිපදාව පිළිබඳව දැනගන්න අවශ්‍යතාවයක් ඇති වෙනවා. ඒක දැනගන්න අවශ්‍යතාවයක් ඇති වෙන්නේ මේ ව්‍යන්තිලි කිනස යන රජුරවන්ට ඒ රාවණ අතිරාජා පිටු දෙඳගෙන කෝටියක් පමණ ඒ සක්‍ර දෙවියන්ගේ පරිවාර සම්පත්තියක් එක මෙහෙම විනෝද වීම සඳහා පිටත් වෙලා යන වෙලාවේදී ඒ නොඑක ආකාරයේ ආරම්මණයන් වලට නොඇලෙන විදිහට හිත හදාගන්නටයි සම්මුඛ ඇති වෙනවා මේ අදහසක්. ඒ නිසා ඒත් මේ සංහාව දුරු කර ගැනීම ප්‍රතිපදාව පිළිබඳව තථාගතයන් වහන්සේ විමසන්නට අවස්ථාවක් ඇති වෙනවා. ඒ වෙලේ ඒ ඒ සියලුම දෙනා අතරින් රක දේවෙන්දයක් වමනක් භාගතුන් වහන්සේ මුණ ගැහෙන්න එතන දිවිලු අතුරුදහන් වෙලා භාගතුන් වහන්සේ යඟ වැඳ ඉඳලා පෙනී ඉඳලා විමසනවා විමසනවා තථාගතයන් වහන්සේගෙන් මේ මේ ධහම තුල මේ ධහම තුල සංහාව දුරු කර ගැනීම සඳහා කෙසේ කටයුතු කරන්නේද? ඒ කියන්නේ සංහාව දුරු කර ගැනීම සඳහා මූලික වශයෙන්ම හික්මවා ගන්නේ කෙසේද කියලයි මේ සක්ක දේවේන්ද්‍රයා භාගතුන් වහන්සේ ඉදිරියේ මේ පෙනී ඉඳලා අහන්නේ එවිට භාගතුන් වහන්සේ මේ දෙවියට ධර්ම දේශනා කරන සඳහන් කරනවා සඳහන් කරන්න පින්වත් මේ ස්කන්ධ ධාතු ආයතනාදී මේ ධර්මයන් මේ ධම්ම අභිනිවේෂය ඒ කියන්නේ සංහාදීන් දැසගන්නේ නැතුව නොයදෙන පිණිස තමන්ගේ ධර්මය මේ සෝ ධර්මයන් පිණිස මේ නොඑක ආකාරයේ ස්කන්ධ ආදී ධර්මයන් ඥාත පරිඥාවෙන් තීරණ පරිඥාවෙන් පිරිසිඳ දැනගන්න පුළුවන්කමක් තියෙනවා කියනවා පින්වත්නි ඒ කියන්නේ මේ ස්කන්ධ ආදී ආයතන ධර්මයන් මේ දේවල් විඳිනකොට මේ සුඛ වේවයි දුක් වේවයි අදුක්කම සුඛ වේවයි ආදී වශයෙන් මේ වාසය කරන විට අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ත්‍රිලක්ෂණින් යුක්තව මේ ධර්මයන් දැනගන්න පුළුවන්කමක් තියෙනවායි කියනවා අනිත්‍යානුපස්සීව විරාගානුපස්සීව නිරෝධානුපස්සීව පටිනිසග්ගානුපස්සීව කියන ආකාරයට මේ විමසනකොට මේ දේවල් ඒ වාසය කරනකොට ඒකම මේ ජීවිතේ කුස්නාව දුර්වීම සඳහා සංහාව නැති කර ගැනීම සඳහා මේ බඹසර වසන ලද නැවත මේ කුස්නාව නොයිපදෙන විදියට හිත සකස් කර ගැනීම පිළිබඳව තථාගතයන් වහන්සේ දීර්ඝව මේ සඳහන් කරන්නට යෙදෙනවා. ඉතින් මේ කාරණය මේ සක්‍ර දේවේන්ද්‍රය අනුමෝදන් වෙනවා. අනුමෝදන් වුණාට පසුව මේ කාරණය ඇහෙනවා සාදු සාදු යනුවෙන් අනුමෝදන් වෙන වෙලාවේදී මේ කාරණය මුගලන් මහරහතන් වහන්සේට ශ්‍රවණය වෙනවා. හැබැයි ඒ ධර්ම කාරණය ශ්‍රවණය කරගන්න බැරි වුණා අර අනුමෝදන් වෙච්ච එක විතරයි ඇහුනේ. ඉවලි මුගලන් මහරහතන් වහන්සේ සක්‍ර දේවේන්ද්‍රයා ඒක අසුද්ධාම් වුණාට පස්සේ මුගලන් මහරහතන් වහන්සේත් මේ කාරණය හරියට දැනගැනීම සඳහා සක්ක දෙවෙන්දා ගිහිල්ලා හමු වෙනවා. ඉතින් සක්ක දෙවෙන්දා එවලේ අර උයන් පිනිස උයන් කෙලි පිනිස උයන් ක්‍රීඩාව පිනිස පිටත් වෙලා ගිහිල්ලා ඉන්න වෙලාවේදී එතනදී හමු වෙනකොට සක්ක දෙවෙන්දා එතන සීල හිටපු ඒ නොයෙක් ආකාරයේ විනෝදයෙන් හිටපු ඒ අයව නිශ්ශබ්ද කරනවා. නිශ්ශබ්ද කරවලා මුගලන් මහරතන් වහන්සේට ආසනයක් පනවලා ඉති ආසනයක් අරගෙන මේ සක්‍ර දෙවෙන්දියා වාඩි වෙලා ඉන්න වෙලාවේ මේ සක්‍ර දෙවෙන්දියාගෙන් විමසන මුගලන් මහරතන් වහන්සේ සදාගතයන් වහන්සේගෙන් විමසපු කාරණේ ඒ තණ්හාව දුරු කර ගැනීම සඳහා ඒ කෙටියෙන් දේශනා කරපු කාරණාවන් මුගලන් මහරතන් වහන්සේ විමසනවා මුගලන් මහරහතන් වහන්සේ ඒ කාරණය විමසනකොට මේ සක්‍ර දේවේන්ද්‍රයා සඳහන් කරනවා අපිට තියෙන වැඩ කටයුතු එක්ක අපිට තියෙන ඒ කාරණාවන් නිසා මේ මේ දේවල් අමතක වෙලා යනවා කියලා මේ සක්‍ර දේවේන්ද්‍රයා මඟ අරිනවා ඒ කාරණේ කියන්නේ නැතුව ඒවලේ මඟ අරිනවා ඒවලේ තථාගතයන් වහන්සේගේ ඒ කාරණය නොයසන නිසා සක්‍ර දේවේන්ද්‍රයා වෙන පෙර වෙච්ච සිදුවීමක් සඳහන් කරනවා. පෙර වෙච්ච සිදුවීමක් සඳහන් කරනවා අසුරයන් සහ සුරයන් කියන අතර ඒ කියන්නේ සුරය කියන්නේ දෙවියන් අසුරයන් කියන්නේ අසුර ලෝකයේ ඒ දේව කොටාසේ ඒ අතර ඒ සිදුවෙච්ච යුද්ධයක් පිළිබඳවයි මේ මුගලන් මහරහතන් වහන්සේට සඳහන් කරන්නේ. ඉතින් මේ මේ සත්‍ය දේවෙන්ද්‍රයා කියන්න තියෙනවා මගමානක නමින් ජීවත් වෙලා ඉන්න සමයේදී බොහොම යහපත් කටයුතු සිදු කරලා මේ පින්නත් අයහලා තියෙනවා මේක ආකාරයේ පාරවල් සකස් කරා මේක ආකාරයේ සුද්ධ පවිත්‍ර ආදී දේවල් බොහෝ පින් සිද්ධන දේවල් කරමින් දිව්‍ය ලෝකේ පහළ වුණා මේ මග මානවක ඇතුළු පිරිස ඒ පිරිස පින්වත්නි දෙවිවරු පහළ වුණාන් පසුව ඒ ජීවිතේ ඒ දිව්‍ය පිරිස ඒ අසුර සාවස්තාවේ තමයි වාසය කරමින් සිටියේ. ඉතින් අසුරයන්ට වාසස්ථානය වෙන්නේ මහා මේරු පර්වතයේ පහළ තියෙන ඒ සීමාව. ඉතින් ඒ වෙලේ මේ සක්‍ර දේවේන්ද්‍රයා ඒ සියලුම දෙනාට පානයක් සකස් කරනවා. මේ පානය පානය කරාට පස්සේ අනිත් දෙවරු මේක පානය කරන්නේ අසුර පිරිස විතරක් පානය කරන දෙවරු බොනවා වගේ බොරුවට පෙන්නනවා. ඒ වෙලේ අර අසුර පිරිස මත් වුණාට පස්සේ ඒ සීලෝම දෙනා ඒ සිනේරු පර්වතේ පාමුලට, නිකන් මහා මේරු පර්වතේ පාමුලට ඇල්ලලා ඇදලා දානවා. පස්සේ මේ විදිහට ආපහු මේ අසුරයන් විසින් යුද්ධයකට එනවා දෙවියන් අතර. ආවට පස්සේ නැවත එක වෙලාවක සූර්යයන් දෙනනවා, දිව්‍යයන් දෙනවා, වෙලාවකට අසුරයන් දෙනවා. මේ වෙලාවේ මේ අසුරයන් කොහොම හරි පරද්දවලා මේ වෛදන්ත ප්‍රාසාදය නම් ප්‍රාසාදයක් සකස් කරනවා. ඒ වගේම සක්‍ර දේවින්දයා ඇතුළත් ඒ රූපයක් සකස් කරලා තියෙනවා. ඒ රූපය දකිනකොට අසුරය නැවත බය වෙලා අප්‍රමාදීව වාසය කරනවායි කියලා නැවත අසුරය යනවා. වෙලේ මේ අසුරු පිරිස නැවත පැමිණෙන්නේ නැහැ. දිව්‍ය ඇතුළු මේ පිරිස ඒ වාසය කරන වෙලා සමයේ තමයි මේ කාරණය මේ වෛද්‍යන්ත ප්‍රාසාදය කියන මේ ප්‍රාසාදය සකස් කරන ඉතින් මුගලන් මහසෙන් සඳහන් කරනවා අපි මේ ප්‍රාසාදය දකින්න යමු කියලා මුගලන් මහරහතන් වහන්සේ ඒ කාරණේ ඉවසනවා. ඉවසපු බව දැනගෙන මේ සක්‍ර දේවේන්ද්‍රයා මේ මුගලන් මහතන් වහන්සේත් සමග වයජන්ත පාසාදයේ පෙන්නනවා. ඉතින් එයා බොහොම අලංකාරව තියෙන වයජන්ත පාසාද පෙන්වනකොට ඒ අවස්ථාවේදී මුගලන් මහතන් වහන්සේට ඇති වෙන අදහසක් මේ අයව බය කරන්නට ඕනේ. මේ අයව බය කරන්නට ඕනේ මේ අය මේ කම්සප විඳින්මින් මේකෙන් මත් වෙලා ඉන්න වෙලාව නිසා මුගලන් මහරතන් වහන්සේ වෘද්ධියක් කරනවා. වෘද්ධියක් කරනවා මේ වෛදන ප්‍රසාදය පාදයේ මහපටැංගලින් අල්ලලා හොලවනවා. ආපෝ පසිනේට සම්වැදිලා කින්වාදී වෛදන්ත පාසාදා සෙලුවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. විශේෂයෙන් කම්පාසරා මේ වෙලාවේදී මේ දේව පිරිස බය වෙනවා. සක්ක දේවෙන්ද ඇතුළු දෝමනස සහගත බියක් නෙවෙයි හටගන්නේ සෝමනස සහගත බයක් බවයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ආශ්චර්ය අද්භූත සිදුවීම දැනගෙන දුම් දහ ගැනීම නැතිනවා මේ දේව පිරිසට. එවලේ මුගලන් මහතන් වහන්සේ නැවතයි විමසනවා. විමසනවා අර ප්‍රශ්නේ භාගතුන් වහන්සේ කෙසේද මේ සංහා සංකේ නැති සංහාව නැති කර ගැනීම පිළිබඳව කෙටියෙන් සඳහන් කරේ කියන මේ සංවාදය අපිටත් දැනගන්න අවශ්‍යයි කියලා මුගලන් මහත්තන් වහන්සේ සක්‍ර දේවෙන්දයන් විමසනකොට සක්‍ර දේවෙන්ද එවලේ සඳහන් කරනවා. එවලේ සඳහන් කරනවා මේ කාරණය. එසේද මේ තණ්හාව නැති කරගන්නේ? තණ්හාව නැති කරගන්න ඒ ප්‍රතිපදාව මොකද්ද? කියලා විමසනකොට සක්‍ර දේවෙන්දයා භාගතුන් වහන්සේ වදාළ පරිද්දෙන් මේ මුගලන් මහතන් වහන්සේ සඳහා මේ ධර්ම සාකච්ඡාව මේ සංහාව නැති කර ගැනීම පිළිබඳව සඳහන් කරනවා. එවල පින්වත්නි මුගලන් මහරතන් වහන්සේ නැවත ආපසු වැඩම කරනවා. වැඩම කරලා භාගතුන් වහන්සේ මුණ ගැහිලා විමසනවා. භාගතුන් වහන්සේ යම්සි දෙවි කෙනෙකුට මෙසේ දේශනා කර බවක් මතකද කියලා. භාගතුන් වහන්සේ සඳහන් කරන ඔව් මම සක්‍ර දේවේන්ද්‍රයාට මේ කාරණේ සඳහන් කරා කියලා ඒ දේශනා කරපු කාරණේ මුගලන් මහරහතන් වහන්සේටත් නැවත සඳහන් කරනවා මේ සංහාව නැති කර ගැනීම සඳහා ඒ කෙටියෙන් දේශනා කරපු කාරණය. ඉතින් මේ කෙටියෙන් දේශනා කරපු කාරණය විමසන්නේ මේ සක්‍ර දේවේන්ද්‍රයා උයන් කෙලිපෙන්ස පිටත් වෙලා යන වෙලාව නිසා ඔහුට ඒ ක්‍රීඩාව සඳහා යොමු වීම තිබුණ බැවින් හිතියෙන් මේ කාරණය විමසන්නේ. ඉතින් එවෙලේ මේ සංහාව නැති කර ගැනීම සඳහා භාගතුන් වහන්සේ මුගලන් මහතන් වහන්සේටත් ඒ කාරණය ඒ ඒ දේශනාව නැවත සඳහන් කරන්නට යෙදුනා. ඉතින් මේ ජීවිතයේ පින්නත්නි අපිටත් මේ කාරණය දැනගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සංහාව නැති කර ගැනීම සඳහා සෝ ධර්මයන් ස්කන්ධ ආයතන ධාතු ආදී මේ ධර්මයන් අනිත්‍ය ආදි වශයෙන් ඥාත පරිණා පරිඥාවෙන් තීරණ පරිඥාවෙන් කියන ආකාරයට ඒ කියන්නේ ඥාත පරිඥාවෙන් කියන්නේ නිවැරදි ආකාරයට දැනගෙන තීරණ පරිඥාවෙන් කියන්නේ නිවැරදිව නිස්තිරවම ඒ කාරණේ දැනගෙන ඒ දේවල් අනිත්‍යානුපස්සීව ඒ වගේම විරාගානුපස්සීව, නිරෝධානුපස්සීව, පටිනිස්සග්ගානුපස්සීව කියන ආකාරයට මේ ධහම භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ දේවල් අනිත්‍යානුපස්සී කියන්නේ පින්නාට අනිත්‍ය හැටියට මේ දේශනාව තුළ සඳහන් කරන්නේ මේ පංචස්කන්ධ ධර්මයන් මේ ස්කන්ධ ධර්මයන් අනිත්‍ය හැටියට සඳහන් කරලා තියෙන්නේ අනිත්‍යානුපස්සනාව හැටියට සඳහන් කරලා තියෙන මේ ආදී ස්කන්ධ ධර්මයන් වේ වශයෙන් මේ දේවල් විදර්ශනාවට ලක් කිරීම. ඒ වගේම අනිත්‍යානුපස්සී විහෙරති කියන්නේ මේ ස්කන්ධ ආදී ධර්මයන් මේ විතර විදර්ශනාවට ලක් කරමින් වාසය කරන පුද්ගලයාට වාසය කරනවා කියන කාරණේ තමයි මේ අනිත්‍යානුපස්සී වශයෙන් සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට විරාගානුපස්සී කියන්නේ මේ විරාගානුපස්සී හැටියට සඳහන් කරලා තියෙනවා මේ ස්කන්ධ ආදී ධර්මයන් පිළිබඳව ඒ විරාගානුපස්සීව දෙආකාරයකට ක්ෂය විරාගය සහ අත්‍යන්ත විරාගය නමින් දෙකොටසකට මේ අටුවාව තුල සඳහන් කරලා තියෙනවා ක්ෂය විරාගය කියන්නේ තින්නාත්මේ මේ ස්කන්ධාදී ධර්මයන් සංස්කාර ධර්මයන් සේ වශයෙන් අනිත්‍ය වශයෙන් විමසනවා අනිත්‍ය වශයෙන් විමසනවා ඒ ඒ විදිහට විමසීම සේ වශයෙන් විමසීම කය විරාගයේ වශයෙන් ඒ අත්‍යන්ත විරාගය කියන තුන්වත් නිරෝධය නමින් ඒ නිර්වාණය ඒ විරාග වූ නිර්වාණ විරාග වූ විරාගයයි අත්‍යන්ත විරාගය නම් සඳහන් කරලා තියෙන. ඒකින් මෙසේ වාසය කරන පුද්ගලයාට කියනවා විරාගානුපස්සීව වාසය කිරීම කියලා. නිරෝධානුපස්සීවත් එසේමයි නිරෝධයට අනුව නිරෝධය කියන නිරෝධානුපස්සීව කියන කාරණයක් ක්‍රය නිරෝධය සහ අත්‍යන්ත නිරෝධය වශයෙන් දෙආකාරයකට සඳහන් වෙනවා අර විදිහටම ඒ වගේම පටිනිස්සග්ගානුපස්සී වශයෙන් සඳහන් කරලා තියෙන තුනත් ඒකත් දෙආකාරයකට දක්වලා තියෙනවා. පරිත්‍යාග වස්සග්ගය පක්ඛන්දන වස්සග්ගය යනුවෙන් සඳහන් කරලා තියෙනවා. මේ දෙආකාරයකට මේ කාරණයක් දක්වලා තියෙනවා. ඉතින් මේ විදිහටයි පින්වත්නි පරිත්‍යාග වස්සග්ගය පක්ඛන්දන වස්සග්ගයේ වශයෙන් දෙආකාරයට මේ පටිනිස්සග්ගය දක්වලා තියෙනවා. ඒතර පටිනිස්සග්ගය කියන මේ දෙආකාරේ පරිත්‍යාග පටිනිස්සග්ගය වශයෙන් සඳහන් වෙලා තියෙන්නේ මේ මේ විදිහට ස්කන්ධ ආදී ධර්මයන් විදර්ශනාවට වක් කිරීම විදර්ශනාව පිළිබඳ කාරණේ මේ පරිත්‍යාග පරිණිස්සග්ගය ඒ කියන්නේ මේ දේවලෙන් පරිණස්සග්ගය කියන්නේ දුරු වීම නිදහස් වීම පරිත්‍යාග කිරීම අතහැරලා දැමීම යන අර්ථයක් මේ පරිත්‍යාග වස්සග්ගයත් පක්ඛන්දන වස්සග්ගය කියන්නේ මාර්ගහිත මාර්ගයට පැමිණීම ඉතින් මේ දෙආකාරයකම සිද්ධ වෙන කාරණේ මුතු පුද්ගලයා කියන අදහසයි පටිනිස්සග්ගාණු පස්සේ කියන කාරණයෙන් සඳහන් වෙලා තියෙනවා. ඉතින් මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ ආකාරයට මේ දේශනාව තුළ මේ සියලු ධම සියලු ධර්මයන් භාගතුන් වහන්සේ සඳහන් කරනවා සබ්බේ ධම්මා නාලං අබිනිවේෂායාති අබිනිවේෂ කියන්නේ කුස්නාදි වශයෙන් නොගන්නා ආකාරයට කුස්නාදි වශයෙන් නොගැනීම ආකාරයට ගුරුදු කරන්නේ ධම ඒවංච සං දේවානමින්දම් වික්කුණෝ සුතං හෝති සබ්බේ ධම්මා නාලං අබිනේසයාති නෝ සබ්බ ධම්මං අභිජානාති සබ්බ ධම්මං අභිඥාය සබ්බ ධම්මං පරිජානාති සබ්බ ධම්මං පරිඥාය යං කිංචි වේදනං වේදියාති යම්සි වේදනාවක් විඳිනවා නම් මේ සියලු ධර්මයන් දැනගෙන මේ දැනගත්ුවේ දහම ඒ වේදනාවක් විඳිනවා නම් ඒ වේදනාව අදුක්කම සුඛං වා ඒ කියන්නේ සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ සැප දුක් නොවන දුක්ඛම සුඛ වේදනාවක් හෝ විඳිනකොට ඒ වේදනාවන් තීරණ පරිඥාවෙන් නාද පරිඥාවෙන් වැඩිදුව දැනගෙන ඒ කාරණයන් සෝතාසු වේදනාසු අනිච්චානුපස්සී විහෙරති. ඒ වේදනාවන් අනිච්චානුපස්සීව වාසය කරනවා. ඒකට අපි විමසාගත් විදිහට අනිත්‍යයට අනුව වාසය කිරීම අනිත්‍ය කියන්නේ මේ පංචස්කන්ධයට අනිච්චානු විපස්සනාව කියන්නේ ඒක ඇතීම් නැතිීම් වශයෙන් කරන විදර්ශනාවට මේ ඒ ආදි වශයෙන් අනිත්‍යානුපස්සී කියන්නේ ඒ විදිහට වාසය කරන පුද්ගලයාට කියන බව අට කතාව තුළ දක්වලා තියෙනවා. ඉතින් මේ විදිහට අනිත්‍යානුපස්සීව ඒ දැනෙන වේදනාව අනිත්‍ය අනුව දක්මින් වාසය කිරීම දැනෙන වේදනාව සැප වේදනාවක් හෝ දුක් වේදනාවක් හෝ අදුක්කම සුඛ වේදනාවක් මේ විදිහට දැනගැනීමේ විදෙන වේදනා අනිත්‍යානුපස්සීව වාසය කිරීම භාගතුන් වහන්සේ මේ කාරණේ පෙන්වලා දීලා තියෙනවා. මේ වේදනාව අනිත්‍යානුපස්සී වේරති. ඊළඟට තථාගතයන් වහන්සේ සඳහන් කරන් විරාගානුපස්සී වේරති. විරාගානුපස්සීව වාසය කිරීම. මේ ලෝකයට මේ ලෝකයේ තියෙන මේ සංඛාරයන් වලට තියෙන ඇලීම දුර වෙන විදියට හිත හිතේ සකස් කර ගැනීම විරාගාන පස්සේ හැටියට සඳහන් කරලා තියෙන විරාගී විරාගීව අනුව දක්මින් වාසය කිරීම. ඉතින් විරාගයත් අර සඳහන් කරපු ආකාරයට කය විරාගය සහ අත්‍යන්ත විරාගය වශයෙන් දෙආකාරයකට දක්වලා තියෙනවා. කය විරාගය කියන්නේ ඒ විරාගයට අනුව ඒ විදර්ශනාවට ලක් කිරීම මේ සංස්කාර ධර්මයන් ඇතිවීම නැතිවීම ස්වභාවය අනුව දැක වාසය කිරීම විරාගානුපස්සති ආදි වශයෙන් කය විරාගය සහ අත්‍යන්ත විරාගය කියන්නේ ඒ විරාග නම් වූ නිර්වාණය තුල ඒ තියෙන විරාගයට කියනවා අත්‍යන්ත විරාගය නමින් සඳහන් කරලා තියෙනවා මේ ආකාරයට මේ දෙආකාරයකම වාසය කරන පුද්ගලයාට කියනවා විරාගානු පස්සීව වාසය කරනවායි කියලා. ඉතින් මේ විරාගානු පස්සීව මේ සංස්කාර ධර්මයන් වලට නැලී වාසය කරන විදිහට පින්වත් අපේ හිත සකස් කරගත යුතුයි. අපේ හිත මේ විදිහට ඒ ධර්මානුකූලව ඒ විරාගාදී හැඟීම් අපේ තුල හටගන්න විදිහට හිතේ වාසය කිරීම මේ අනිත්‍යානුපස්සය ආදීන් ඇතිවීම නැතිවීම ආකාරයට දකින් වාසය කර ගැනීම ආකාරයට සකස් කරගන්නවා නම් ඒක තමයි සංහාව දුරු කර ගැනීම සඳහා මේ භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන මේ වැඩපිළිවෙල ඊළඟට නිරෝධානුපස්සී විහෙරති නිරෝධය අනුව වාසය කරනවා නිරෝධයත් ක්‍රය නිරෝධය අත්‍යන්ත නිරෝධය වශයෙන් දෙආකාරයකට දක්වලා තියෙනවා මේ නිරෝධයට අනුව වාසය කර ගැනීම ඒ විදිහට අර දෙආකාරයකම කය නිරෝධය සහ අත්‍යන් නිරෝධය වශයෙන් මේ කාරණේ දැනගන්නට අවශ්‍යකමක් තියෙනවා මේ තුන්වත් අයට ඒ ගැන විමසලා බලලා මෙනෙහි කරලා සිතා බලා දැනගන්නට ඕනේ ඒ වගේම පටිනිස්සග්ගානුපස්සී විහෙරති පටිනිස්සග්ගානුපස්සියත් පරිත්‍යාග වස්සග්ගය පක්ඛන්දන වස්තග්ගේ වශයෙන් අපි සාකච්ඡා කරපු ආකාරයට පරිත්‍යාග කිරීමේ දේවල් අතහැරලා දැමීම. ඒ වගේම පක්ඛන්දන වස්තංගේ කියන මාර්ග ඒ ආදී දේට විදර්ශනාවට ලක් කර ගැනීමට කියන පරිත්‍යාග වස්තග්ගේ කියලා විදර්ශනාව පක්ඛන්දන වස්තග්ගේ කියන්නේ තියෙනවා මාර්ග හිතේ තියෙනා වූ ඒ මාර්ග මාර්ගයට මක්ඛන්දන වස්සග්ගයේ හැටියට සඳහන් කරලා තියෙනවා නිර්වාණ ධාතුවට. මේ දෙකරුණින්ම සඳහන් වෙන්නේ වස්සග්ගයේ පිළිමනවයි ඒ කියන්නේ දුරු කර ගැනීමමයි මේ දුරු කර ගැනීම සඳහා මේ දෙආකාරයකට යෙදෙන පුද්ගලයාට හඳුන්වනම තමයි පටිනිස්සග්ගාන් පස්ති වශයෙන් මේ අටුවාව තුළ අත්කතාව තුළ දක්වලා තියෙනවා. ඉතින් මේ කාරණයට අනුව පින්වත්නි වාසය කර ගැනීම. ඉතින් ඒ වේදනාව මේ ආකාරයකට දැනගෙන වාසය කරන කෙනා තාසු වේදනාසු අනිච්චානුපස්සී විහරන්තෝ විරාගානුපස්සී විහරන්තෝ නිරෝධානුපස්සී විහරන්තෝ පටිනිස්සග්ගානුපස්සී විහරන්තෝ නච කිංචි ලෝකේ උපාදීයති ඒ විදිහට වාසය කරන කෙනාට මේ ලෝකයේ කිසිදු සංස්කාරයක් නිත්‍ය වශයෙන් දැනෙන්නේ නැහැ. හැඟෙන්නේ නැහැ. මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ හිතට අරමුණු වෙනවා. ඒතකොට මේ සින්නාත්ය හිතලා බලන්නට ඕනේ එසේ හිතකට දැනුනොත් මේ සියලුම සංස්කාරයන් මේ ස්කන්ධාදී සෝ ධර්මයන්. ඒ කියන්නේ ආයතන වගේ ස්කන්ධ ධර්මයක් ආයතන ධර්මයක් ධාතු වශයෙන් මේ ස්කන්ධ ධම අසකන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ආයතන 12 රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී වශයෙන් පංචස්කන්ධ දහම අනිත්‍ය හැටියට දැනෙනවා නම් මේ හැම තැනකින්ම තින්නාතිනේ පංචස්කන්ධ ධර්මමයි නොඑක ආකාරයට විස්තර කරලා තියලා තියෙන්නේ. ඉතින් මේ ධර්මම ඒ දැනෙන වේදනාව ඒ විරාගානුපස්සීව දැනෙන විදිහට අපේ හිත හදන්න පුළුවන් නම් අනිත්‍යානුපස්සීව දැනෙන විදිහට හිතට අරමුණු වුණොත් වෙනාදි බලන්න මොන තරම් සැනසීමක් දැනෙනවද නැද්ද මොන තරම් සෝයක් දැනෙනවද නැද්ද ඉතින් ඒ ඒ හිතට මේ ලෝකයේ කියලා කිසිදු සංස්කාරයක් නිත්‍ය වශයෙන් දැනෙන්නේ නැහැ. නැත කිංචි ලෝකේ උපාදේත මේ සියලුම දෙයක් උපාදාන වශයෙන් ගැනෙන්නේ නැහැ. ඒ උපාදාන වශයෙන් නොගන්නාම නිසා අනුපාදී යන්න පරිතස්සති. අනුපාදනීය වශයෙන් හිතනවා අපරිතස්සම් පච්ඡන් සංඤේව පරිනිබ්බායති. මේ පිරිණිවෙනවා. කෙලෙස් දුරු කර ගැනීමෙන් සිද්ධ වෙන පිරිණිවීම ඉන කීනා ජාති උසිතම් භ්‍රමචර්ය හතං කරණීය නාපරං ඉස්සත්තා. එතකොට ඒ හිතට අරුමුණ වෙනවා මට අය කරන්න දෙයක් නැහැ. ජාතිය සේවුණා භ්‍රමචර්යාව වාසයෙන් අවසానයි කතං කරණීයන් නැවතය කළ යුතු දෙයක් නැහැ නාපරං ඉස්සත්තාය නැවතය කළ යුතු දෙයක් නැති බව ඒ හිතට දැනෙනවා ඉතින් දෙවියන්ට සඳහන් කරනවා ඒ එත්තාවතාකෝ දේවානමින්ද වික්ඛු සංකිට්ඨේන සංහා සංක විමුක්තෝ හෝති මේ විදිහටයි සක්ක දෙවියන් සඳහන් කරනවා මේ සංහාව නැති කර ගැනීම තණ්හා සය කර ගැනීම මේ විදිහටයි සඳහන් කරන්නේ කියලායි භාගතුන් වහන්සේ මේ කාරණය තණ්හාව දුරු කර ගැනීම පිළිබඳව දේශනා කරලා තියෙනවා. ඒ නිසා මේ ජීවිතයේ තින්නත් මේ අපේ හිතටත් මේ විදිහට අවදාහරි දවසක මේ මාර්ග හිතකටපත් වෙන්න මේ දැනෙන මේ සංස්කාර ධර්මයන් මේ පංචස්කන්ධ ධර්මයන් තුළ අනිත්‍යානුපස්සීව වාසය වෙන විදිහට හිත හදනවා නම් අනිත්‍ය තුල දැතගෙන අනිත්‍ය අරමුණු වෙවි අනිත්‍ය ආරම්මණයකින් තොර නොවි වාසය වෙන විදිහට හිත හදාගන්න පුළුවන්කමක් තියෙනවා පින්වත් මේ ස්කන්ධ ආදී ධර්මයන් අනිත්‍ය විදිහට දැනෙන විදිහට මානසිකාරය කරනවා නම් ඒ මානසිකාරය කරනොත් මේ ඇස කියන ආයතනය අරගෙන කන නාසය දිව ශරීරය කියන ආයතන ධර්මයන් වල නිවැරදි ආකාරයට මේ ලක්ෂණ පිරික්සන්න පිරික්සන්න අපේ හිත තුළ ඒ ආරම්මණය ඔස්සේ දැස ගන්නවා. ඒ වගේම අනාත්ම ආකාරයට විමසනවා නම් මේ ඇස කන නාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ ධර්මයන් අපේ අපේ වසංගයේ නොයේ තියෙන්නේ බව හොඳට දැනෙන විදිහට ඒ අනාත්මය තුල බැස ගන්න විදිහට අනාත්තානුපස්සීව වාසය කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් විරාගානුපස්සීව කියන ආකාරයට මේ සංස්කාර ධර්මය අනිත්‍ය බව ඒ වේදනාවන් දැනෙන වේදනාව අනිත්‍ය ගැන දැනීමම අනිත්‍යානුපස්සීව වීමම සින්වාසි අය ඒ සංස්කාරයන් වලට ඇලීමක් ඇති වෙන්නේ නැහැ. ඇයි ඇලීමක් හටගන්නේ නැත්තේ? ඒ දේවල් වල අනිත්‍ය දැනෙනවා. ඒ අනිත් වෙලා යන දෙයකින් නැති වෙලා යන දෙයකින් අපේ හිත තුළට රාගාදී අක්ෂර දහමක් ඇති කර ගැනීමක් ඇති වෙන්නේම නැහැ ඒ හිත තුළ. නිසා සාමාන්‍ය විදර්ශනාවක් නෙවෙයි මේ සඳහන් කරන්නේ මේ දියුණු විදර්ශනා හිතක ස්වභාවයක් ඉතින් මාර්ග භක්මචාරී පූර්ව රහතන් වහන්සේ නමකගේ රහත් වීම දක්වා ඇති වෙන මේ මේ මාර්ග භ්‍රමචර්යාව ගැනයි පූර්ව භාග ප්‍රතිපදාව ගැනයි මේ කාරණයෙන් දක්වලා තියෙන භාගතුන් වහන්සේ ඉතින් මුගලන් මහරහතන් වහන්සේට අවශ්‍ය වුණේ පින්වත්නි මේ කාරණේ ඇත්තටම මේ සක්‍ර දෙවියන්ගේ දැනගෙනමද අනුමෝදන් වුණේ නොදැනගෙන අනුමෝදන් වුණාද කියන කාරණය දැනගන්නටයි දෙව්ලෝ බලා පිටත් වෙලා ගියේ මේ සක්‍ර දෙවියන් දැනගත්තා මේ කාරණේ මුගලන් මහරහතන් වහන්සේ නිවැරදිවම දැනගත්තා මේක දැනගෙනම තමයි අනුමෝදන් වුනේ කියන කාරණය බුදුරණාහි දැනගත් ආපහු භාගතුන් වහන්සේ හම් වෙලා මේක විමසුවා. ඉතින් දෙවිලොව ඒ දේව පිරිස අර වෛජන්ත ප්‍රාසාදය හොල්ලමින් මහා ඒ දේව පිරිස ලොමුතහ ගැනීම ඇති කරාට පසුව බුදුල මහතන් වහන්සේ නැවත වැඩියාන් පස්සේ රස දේවෙන් දැන් ආනව දේව පිරිස ඒ ඔබගේ සාස්තුවරයාද කියලා. ඔබගේ සාස්තුවරයාද කියලා. එවලේ සක්ක දේවන සඳහන් කරනවා නෑ මේ ඒ මගේ සබ්බම්චාරින් වහන්සේ නමක් කියලා. ඒකට පින්නාද මේ කාරණේ අටුවාව සඳහන් කරන ඒ සබ්බම්චාරින් වහන්සේ නමක් කියලා සඳහන් කරේ කියලා. ඒ මාර්ග పూర్ව භාග ප්‍රතිපදා වශයෙන් මාර්ග භ්‍රමචර්යා වශයෙන් ඒ කියන්නේ සතර දේවෙන්ද සෝවාන් ඵලය ලබාගෙන තියෙන නිසා එසේ සඳහන් කරේ. මාර්ග මේ මාර්ගය එකයි. මාර්ගය එකම නිසා මාර්ග වශයෙන් තමයි මේ සබ්‍රමචාරී වශයෙන් මාර්ගය එකම නිසා සබ්‍රමචාරී කෙනෙක් කියලයි මේ සකදේවෙන්ද සඳහන් කරන්න දෙදුනේ බවයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ ජීවිතයේ සෙන්නාත්මේ අපිටත් පුළුවන්කම තියෙනට ඕනේ මේ හිත තුළ හටගන්න මේ සංස්කාරය නැමැති දේවල් අපිට අනිත්‍ය හැටියට දැනෙන විදිහට හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවාමයි. ඒකට සැකපොදවා ගන්න දෙයක් නෑ. සතාගතයන් වහන්සේගේ ධම සතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ වෙන ආකාරයට හිත පුරුදු කරනවා නම් භාගතුන් වහන්සේ දේශනා කරානේ උපරමයක් හැටියට අවුරුදු 7ක් අවුරුදු 7ක් ඒ සිහිය පිළිපදවා ගත්තොත් කානුපස්සීව හෝ වේදනානුපස්සීව හෝ චිත්තානුපස්සීව හෝ ධම්මානුපස්සීව කියන මේ එක ආකාරයකට හිත පුරුදු කරගන්නවා නම් පුහුණු කරගන්නවා නම් ඒ ආකාරයේ දියෙන්නා වූ මේ ධම ඒ පුරුදු කරගත්ත එකේ සිහි පිටවා ගත්තොත් ඒ කියන්නේ කායනුපස්සනාය කියන එක කර්මස්ථානයක් අරගෙන ඒ කායනුපස්සනාය කියන කමඨාන හොඳට පුරුදු කරලා සිහිය පිහිටන ආකාරයට හිතපත් කරගත්තොත් කායනුපස්සනාවේ කමඨාන වර්ධනය කර ගැනීම වේදනා චිත්ත ධම්ම කියන ආකාරයටම දැනෙනවා පින්වත් කානපසනාව එක සතර සතිපට්ඨානයෙන් වැඩෙනවා ආනපසනාවේ කමඨානක් වැඩුවා සතර සතිපට්ඨානයෙන් වැඩෙන විදිහට හිත පුරුදු කරන්න පුළුවන්කමක් තියෙනවා ඉතින් මේ ආකාරයට තථාගතයන් වහන්සේගේ ධර්මයට අනුව අවුරුදු 7ක් වාසය කර සිහිය සීතුවාව ගත්තොත් භාගතුන් වහන්සේ දේශනා කරනවා එක්ක අනාගාමී එක්ක අරහත් ඵලයේ බලාපොරොත්තු කියලා එනම් පින්වත් මේක බැරි කමක් නැහැ. ඒකට අවුරුදු 7ක් දේශනා කරලා තථාගතයන් වහන්සේ අදු කරනවා. අවුරුදු 5ක්, අවුරුදු 6ක්, අවුරුදු 4ක්, 3ක්, 2ක්, එකක් වශයෙන් දේශනා කරලා මාස 7ක්, ඒ වගේම දවස් 7කට පින්වත් අදු කරනවානේ මේ පින්වත් අහලා තියෙනවා දින 7ක් උනත් සිහිය පැවැත්වුවොත් දින 7ක් උනත් සිහිය පිහිටියොත් සිහිය පිහිටන ආකාරයට පත් කරගත්තොත් අනිත්‍යානුපස්සී කියන ඒ හිතට දැක ගන්න පුළුවන්කමක් තියෙනවා පින්වත්නි විරාගානුපස්සී කියන විදිහට මේ හිතේ නිරෝධානුපස්සී, පටිච්චසමුප්පාදානුපස්සී කියන தත්වයට අනිවාර්යයෙන්ම ගන්න පුළුවන්කමක් තියෙනවාමයි පින්වත්නි. ඒ නිසා ඒකට අනුව පින්වත්නි හිත වාසය කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ හිත ඒතකොට පින්වත්නි පුළුවන්කම තියෙනවා තථාගතයන් වහන්සේ එක්ක අනාගාමී එක්ක අරහත් ඵලයේ බලාපොරොත්තු කියලා මේ දේශනාවකට වදාළේ. ඒක බලන්න පින්වත්නි පුළුවන්කම තියෙනවා එහෙනම් මේ ජීවිතයේ මේ සැනසීම ලබන්න. භාගතුන් වහන්සේ ඒ සක්ක දේවේන්ද්‍රයාට සඳහන් කරා ආකාරයට මේ ධහම තුල ඒ සංහාව නැති කරගන්න පූර්ව භාග ප්‍රතිපදාව ගැන භාගතුන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපිටත් ඉක්මවා ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ සැනසීම ලබන්න පුළුවන්කම තියෙනවා. ඒ විදිහට අපි අපි කටයුතු කරනවා නම් ඒ සතිපට්ඨානය තුළ පිහිටන ආකාරයට පත් කර ගන්නවා නම් ඒ තුළ ඇති වෙන පින්වත් මේ ස්කන්ධාදී ධර්මයේ තුළ විදර්ශනාව. ඒ විදර්ශනාවට ලක් වීම නිසා මේ ලෝකයේ පින්වත් ටික ටික ටික ටික නොඇලෙන විදිහට හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඇලීම් සාගත ස්වභාවය අඩු වෙන විදිහට අර නැතකින්ති ලෝකී උපාදීති වශයෙන් සංස්කාර ධර්මයක් මේ හිත තුළ නිත්‍ය වශයෙන් නොගැනෙන විදිහට හිතපත් කරගන්න ඒකාන්තයෙන් පුළුවන්කමක් තියෙනවාමයි. ඒ නිසා තමයි බුද්ධ වචනේ විශ්වාස කරගන්න ඕනේ. තථාගතයන් වහන්සේගේ බුද්ධ වචනය විශ්වාස කරගෙන ඒ ශ්‍රද්ධාවෙන් ඒ දේ අදහගෙන අරිදු කරනවා කියනවානේ පුළුවන්කමක් තියෙනවා. භාගතුන් වහන්සේ දේශනා කරා කුසලයේ වඩන්න කුසලයේ වඩන්න පුළුවන් නිසායි කියන්නේ බැරි නම් කියන්නේ නැහැ කියනෝනේ. අර අම්මා කෙනෙක් දරුවෙකුට කියනවා වගේ පුතේ උඹට ඉගෙන ගන්න පුළුවන් ඉගෙන ගන්න පුළුවන් නිසායි කියන්නේ බැරි නම් කියන්නේ නැහැ කියලා මම දේශනා කරන්නේ. නම් තථාගතයන් වහන්සේ දේශනා කරනවානේ පුළුවන්කමක් තියෙනවා කියලා. ඒ නිසා කුසල ධර්ම වෙත හිත පුරුදු කරනවා නම් විදර්ශනාවට ලක් කරනෝ නම් මේ ස්කන්ධ ආදී ධම දෙයට විදර්ශනාන් යුක්තව දකින විදියට මේ හිත පුරුදු කරනෝ නම් ඒ පුරුදු කිරීම පින්වත් හේතු වෙනවා අනාගතයේ යම්කි දවසක මාර්ග හිත වැඩෙන විදියට හිත හදාගන්න පින්වත් ඒ කාරණේ උපයෝගී කරගන්න පුළුවන්කම තියෙනවාමයි. එනිසා මේ හිත තුළ ඒ විදියට ලක් කරගන්න පින්වත්නි පුළුවන්කම තියෙනවා තථාගතයන් වහන්සේ දේශනා කරපු ආකාරයට මේ සීල සමාධි ප්‍රඥා කියන මේ මාර්ගයේ හිත හික්මවා ගන්නවා නම් සීලෙන් හොඳට හිත හික්මවා ගන්නවා නම් එවාගෙම ඒ සීලෙන් හික්මවාගත් හිත තුළ තමන් හිත තමන් සෝදනා ලැබෙන්නේ නැහැ. තමන් හිතෙන් තමන් සෝදනා නොලැබීම නිසාම හිතේ විතර ස්වභාවය දුරු කරගන්න පුළුවන්කමක් තියෙනවා. නොසන්සුන් ගති අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ආන්නේ හිත තුළින් දිනාදි සමාධිගත ස්වභාවයෙන් හිතපත් කරගන්න ඕන. එකක භාවයකපත් කරගන්න ඕන. භාගතුන් වහන්සේගේ ධර්ම තුල සඳහන් වෙලා තියෙන විදිහට විචිත් විවිච්ඡ කාමයේ විවිච්ඡ අකුසලයේ ධම්මයි. මේ කාමයන්ගෙන් වෙන් වෙලා අකුසල ධම්මෙන් වෙන් වෙලා කවිතක්කම් කවිචාරං විවේකජං පීතුකම් පටමජ්ජානං විවේකයෙන් උපන් පීතුක ඒකාග්‍රතාව සහිත පඨම ධානය ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. ආන්ගේ ධානයෙන් යුක්තව වාසය කරන විදිහට හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා මේ ධහම තුළින් කියනවාද. ආන්ගේ ධහමෙන් හිතපත් කරගත්තු ඒ විදර්ශනාවෙන් යුක්තව ඒ නාම රූප පරිච්ඡේදාස වශයෙන් ඒ ඇති කරගත්තු ආරම්මණය තුළ අපිට මෙනෙහි කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් ඉතින් එහාට පින්වත්නි මේ හිත තුළ චිත්ත විසුද්ධියක් දක්වා පත් කරගත්ත හිත දෘෂ්ටි විසුද්ධියක් දක්වාම හිත අරගෙන ඊළඟට දෘෂ්ටි විසුද්ධිය තුළ නාම රූප පරිච්ඡේද ස්වභාවයට පත් කරගත්තට පස්සේ පින්වත්නි ඊළඟට සංඛා විතරණ විසුද්ධිය ආදී වශයෙන් මේ හිත තුළ සැකයක් නැතුව සංසාවන් විසඳෙන ආකාරයට මේ අනිත්‍ය ලක්ෂණය හොඳට ප්‍රකට කරගන්න පුළුවන්කමක් තියෙනවා කියන්නේ. අනාත්ම ලක්ෂණය හොඳට හිත තුළ වර්ධනය කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම දුක්ඛ ලක්ෂණ හොඳට ප්‍රකට වෙන ආකාරයට හිත පුරුදු කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ මට්ටමට වර්ධනය කරගත්ත හිත ඊළඟට එතනින් එහාට පින්නාද සඳහන් වෙලා තියෙන ආකාරයට ඒ ප්‍රතිපදාවේ තථාගතයන් වහන්සේ විසුද්ධියක් හැටියට, සත්‍ය විසුද්ධියක් හැටියට, ආරියස්ථාංග මාර්ගයක් හැටියට මේ සීල සමාධි ප්‍රඥාදී මේ මාර්ගය පෙන්වලා දීලා තියෙනවා. ඒ නිසා ප්‍රඥාව දිනු වෙනවා කියනවා. සමාධි ආදී මට්ටමකට හිතපත් කරගත යුතු තුළ විදර්ශනාවට ලක් කරනවා නම් මේ ස්කන්ධ ආදී ධහම විදර්ශනාවෙන් යුක්තව දැනෙන විදිහට හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවා නම් මේ ලෝකෙට පින්වත්නි ඇලෙන්නේ නැති විදිහට මේ ලෝකයේ මුමුලාව මේ ජීවිතයේ පින්නාදී මරණය සිද්ධ කරගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා මේ ජීවිතයේ අපි මේ ආයතන ධර්මයන් වලට රැවටීමේ මුලාවෙන් ඉන්න එකට වැඩිය මහා සැනසීමක් පින්නාත් මේ වගේ නිදහස් වෙලා පරිත්‍යාග ඕස්සග්ගේ හැටියට ඒ පදිනිස්සග්ගේ තුල සඳහන් වෙලා තියෙන ආකාරයට මේ දේවල් සබහා දහමටම බාර කරලා සබහා දහමටම පරිත්‍යාග කරලා නිදහසේ පින්වාදී ආය නැවත ජාති දුකකට මුහුණ දෙන්නේ නැති විදිහට හිතපත් කරගන්න පුළුවන්කමක් තියෙනවානේ. එතකොට අපිට මේ ලෝකයට ඇලිලා තියෙන නිසා මේ ලෝකේ සංස්කාර ධර්මයන් නිත්‍ය හැටියට අපේ හිතට දැනෙන නිසා අරුමුණු වෙන නිසා පින්වාදී අපි මේ ලෝකයට ඇලිලා මේ පංචපාදස්කන්ධ නැමැති ලෝකයට ඇලිලා නමුත් මේ දේවල් විදර්ශනාම් යුක්තව දැනෙන විදිහට හිතපත් කරගත්තොත් ඇලෙන ප්‍රමාණය අඩු කරගන්න පුළුවන්කමක් තියෙනවා කියන්නේ. ඒක ඒකාන්තයෙන්ම සෝයක්මයි. ඒ ඒකාන්තයෙන්ම සැනසීමක්. ඒ සැනසීමමයි සංසාර ජීවිතේ නොලැබෙයි. ඒ සැනසීම පින්වත්නි අපිට දැනෙනවා යම්සේ මාත්‍රමකට අනුමාන වශයෙන් හිතා ගන්න පුළුවන්කමක් තියෙනවා. හැබැයි ස්ථීර සාරවම ඒ සැනසීම ලබන්න පින්වත්නි රහත් උතුමේස්මයි. අර විදිහට තථාගතයන් වහන්සේ දේශනා කළ ආකාරයට ඒ විරාගානුපස්සීව, නිරෝධානුපස්සීව, පටිච්චසමුප්පාදානුපස්සීව වාසය වෙන හිතකට ඒ සැනසීම සින්වත් දැනගන්න පුළුවන්කමක් තියෙනවා. ඒ හිතට දැනෙනවා. ඉතින් රහත් උතුමේගේ හිත තුල සින්වත් මේ පරිත්‍යාග විසින් මේ ඒ සංස්කාර ධර්ම පරිත්‍යාග කරලා තියෙන නිසා ආපහු නැවත ජාත දුකක් ඒ හිත තුළ ආපහු හටගන්නේ නැහැ. පංච පාදනස්කන්ධ දාදී ධාම ආපහු නැවත හටගන්නේ නැහැ. ඒ හටගන්න පුරාණ ඒ හටගත්තේ විපාක වශයෙන් තියෙනවා මේ ජීවිතේ පිරිනුණා කියන්නේ ආය හිත වෙන කොහෙවත් ප්‍රතිසන්දේ වශයෙන් කියනවාට හටගන්න තැනක් ඇත්තේ නැහැ. ඒ නිසා මේ ඒ විදිහට පින්නාත් ඒ විදිහට නිදහස් වෙලා ලබන සුවය හැර වෙන සැනසීමක් තියනවාද සසර යන අපිට කිසිම දායකම ලැබෙන්නේ නෑමයි. ඒ නිසා මේ ජීවිතයේ තථාගතයන් වහන්සේ දේශනා ආකාරයට මේ ධහම තුලින් ලබන්නා වූ සැනසීම විඳගන්න ඒ සෝය ඔස්සේ තමන්ගේ හිත මෙහෙවා ගන්නට අපි මේ ධහම දේශනාවන් මේ ධර්ම ශ්‍රවණය ආදී මේ සූත්‍ර දේශනාවන් මාලාවක් හැටියට මේ සිදු කරගෙන යන්නේ තුන්වත්නේ ඒක මහා උපකාරයක් වෙනවා මේ ජීවිතේ ධහම දැනගන්න එක පින්නවත් මහා උපකාරයක් වෙනවා තමන්ගේ මේ ධහම තුළ සංඝාදී උද්ධිපාදයන් වර්ධනය කරන කැමැත්ත ඇති කරගන්න අපි මෙනෙහි කරගන්නවා නම් අපි කල්පනා කරනවා නම් අපි මනසිකාරය කරනවා නම් එහෙනම් මේ ධහම ශ්‍රවණය කර ගැනීම මේ ධහම ශ්‍රවණය කරගන්න එකෙන් මෙච්චර මහා සැනසීමක් ලැබෙනවා නම් ධහම නිවැරදි විදියට අවබෝධ කරගන්න ලැබුණොත් නිවැරදිම සෝවාන් සකුරුදාගාමි අනාගාමි අරහත් ආදී ඒ උතුම් සත්‍යයකට හිත ගන්න පුළුවන්කමක් තියෙනවනම් ඒක මොන තරම් පින්වත් සැනසීමක් ඇද්ද? ඒ සැනසීම සඳහන් වෙනවා පින්වත් ඒක හේලෝම ඒතං සම්තං ඒතං පනේතං යදිදං සබ්ද සංඛාර සමතෝ ඒක පින්වත් ඒක සාන්තයි ඒක ප්‍රණීතයි මේ ජීවිතේ ඒ වගේ සැනසීමක් ඒ වගේ සෝයක් කිසියම් දවසක ඉඳලා නැහැ ඒ සැනසීම වෙනුවෙන් හිත පත් කරගන්න කවදා හරි දවසක වෙනවාමයි. එහෙනම් පින්නත් ඒක කොච්චර සෝයක් ඇද්ද? ඒ හිත කොච්චර නම් උතුම් නැද්ද? ඒ උතුම් හිතක ඒ උතුම් හිතක පින්නාට තියෙන සැනසීම, ඒ උත්තරමයන් වහන්සේ නමකට යම්කි දෙයක් අපිට පූජා කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ ක්ලේශී මහරතන් වහන්සේ නමකට යමක් පූජා කරගන්න තියෙන එක්ක කොච්චර ආනිසංසයක් ලැබෙනවද පින්නාට? ඒ උතුමන් වහන්සේ ලැබපු සුවය අතීතයේ යම්කිසි දෙයක් පූජා කරලා උභවහන්සේ ලැබපු සුවය මටත් ලැබේවා කියලා පින්වත්නි දාන ආදී පින්කම් කරගෙන තියෙනවා. ඒ වගේ ඒ උතුමෙකුට ඒ වගේ දෙයක් දානයක් පූජා කරලා ඒ තනසීම අපටත් ලැබේවා කියලා පින්වත් අපිට හිතන්න පුළුවන්කමක් තියෙනවා නොඑක ආකාරයේ පින්කම් කරන විට සුළු හෝ පින්කමක් බෝධි මළුවක් අමදිද්දි පවා නොඑක ආකාරයේ සුළු හෝ පින්කමක් කටෙකුට හරි ආහාරයක් දෙනකොට අපේ අතුලාන්තයෙන් වෙනවනම් මේක මට ධර්ම ධර්ම අවබෝධයේ තියෙන හේතුවක් නිවාන අවබෝධයේ තියෙන හේතුවක් කියලා කියන ටික ටික ටික ටික අපි කැමැත්ත ඇති කරගෙන තියෙන මේ පටිනිස්සග්ගයට ඒ නිරෝධයට නිසා ඒ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරපු ආකාරයට තුනක් අපේ හිත මෙහෙවා ගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒ තනසීම ඒ සදාකාලික තනසීම ලබන්න පුළුවන්. ඉතින් ඒතං සංසං ඒතං පණිතං යදිදං සබ්බ සංඛාර සමතෝ සියලු සංඛාරයන්ගෙන් සමතේකටපත් වීම උත්තර නිදහසක්ද. අය මේ කය ඇසුරු කරගෙන හිත ඇසුරු කරගෙන වචනය ඇසුරු කරගෙන ආය නැවත ජාති ජරා මරණ ආදී දුක් නොවිදෙන විදිහට කිසිදු සංස්කාරයක් ආපහු සකස් වෙන්නේ නැහැ. නෑ ඒකම කොච්චර දැනසීමක්ද සබ්බ සංඛාර සමති සබ්බූපති පටිනිස්සබ්ද සියලු උපද්දරයන්ගෙන් නිදහස් වීමක් සියලු උපද්දරයන්ගෙන් නිදහස් වීමක් එතකොට සින්නාදී ආපව සතර අපායක ඉපදෙන්නේ නැහැ. අය තිරසනෙක් වෙලා, പ്രേතෙක් වෙලා, නිර්සතෙක් වෙලා, අසුරෙක් වෙලා සතර අපායක දුක් විඳින්න වෙන්නේ නැහැ. ඒ වෙන්නේ නැතුව පින්නාත්මේ ස්ථිර සාර සංසීමක් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා කියනවා. ඒ නිසා ඒ සැනසීම ලැබෙන්නේ මේ මාර්ග හිතකින් විතරක්මයි. මේ මාර්ගයේ ඵලයටපත් වෙනොත් සදාකාලිකව කියනවා කියේ සැනසීම මාර්ග හිතෙන් ඵල හිතෙන් ලබා ගන්න පුළුවන්කමක් තියෙනවා. යදිදා සබ්බ සංකා සබ්බූපදි පරිණිසග්ග සීල උපද්දරයන්ගේ නිදහස් මේ සැනසීම සංහක්කයෝ සංහාව දුරු කර ගැනීම සංහාව නිවැරදිවම දුරු කර ගැනීම සම්නස්සෝ විරාගෝ ඒ විරාගී මනස නිරෝධෝ නිරෝධයටපත් වූ මනස නිර්වාණයටපත් වූ හිතක මොනතරම් සුවයක්ද දැනෙනවද වශයෙන් නිරෝධ සංඥා විරාග සංඥා ආදී වශයෙන් අපිට මානසිකාරය කරගන්න පුළුවන් නම් මෙනෙහි කරගන්න පුළුවන් නම් ඒක පින්වත්නි අපිට මේ ජීවිතේ ලැබුණු මහා වාග්යක්. නිසා මේ ජීවිතේ ඒ විදිහට ඒ දහම තුලින් ලබන සැනසීමෙන් හැර වෙන කිසියම් දෙයකින් ස්ථිරසාර සැනසීමක් ලැබෙන්නේ නෑමයි. ඒක ඒකාන්තයෙන්ම ලැබෙන්නේ නෑමයි. ලැබෙනවා නම් සසර ජීවිතේ ලැබෙන තිබුණා පින්නන්නේ. අපි සසර ජීවිතේ නින්දාවකේ සැප විපාක දිවිලෝ බඹලෝ ඉපදිලා අක්කිටි රජකම් පවා ලැබලා ඒ වගේ දේවල් වලින් සැනසීම නොලැබුවා නම් මේ ජීවිතයේ තියෙන සුළු වූ දෙයින් ස්ථිර සරතනකීමක් ලැබෙයිද? මේ තමන්ගේ කියලා ගොඩනගාගෙන ඉන්න මේ සංස්කාර ධර්මයන්ගෙන් කිසියම් දවසක සැනසීමක් නම් ලැබෙන්නේ නෑමයි. ඒ නිසා මේ සංස්කාර ධර්මයන් අනිත්‍ය හැටියට මනසින් දැනෙන විදිහට වෘදු කරගෙන තියෙනවා නම් මේ ජීවිතේ පින්නාත් මේ පින්නාත් අයට ගිහි ජීවිතේ පවා පින්නාත් ගත කරගන්න පුළුවන්. නිවැරදිවම පින්නාත් මේ විසාකාවන් වැනි මේ පූර්වාරාම ආදී මේ පූජාවන් සිද්ධ කරගෙන සෝවාන් ඵලයට පත් වෙච්ච මහා උපාසිකාව ඒ ජී ජීවිතය ඉඳගෙන ඒ තනසීම ලැබුවා. ඒ සෝවාන් ඵලයට පත් වෙච්ච නිසා ඉතින් ඒ වගේ අපිටත් පුළුවන්කමක් තියෙනවා නම් මෙහි ධහම දැනගෙන මේ ජීවිතයේ තනසීමෙන් ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. නිසා දේශනා කරන මටත් මේ පින්නාතාවටත් කියන එකම තනසීම මේ ධහම පමණක්මයි. මේසයි තථාගතයන් වහන්සේගේ ධාම තුල මේ නොඑක් ආකාරයේ එක එක හිස්වලට වැටෙන ආකාරයට තේරෙන ආකාරයට මේ මේ ධාම භූත දේශනාවන් වශයෙන් අපට දැනගන්න අර දක්වාම ලැබිලා තියෙන්නේ. නිසා මේ පින්නත් අය නැවත නැවත මේ කාරණාවන් දැනගන්න මේ දේවල් කියවලා බලලා ශ්‍රවණය කරලා දැනගන්න දන්න ස්වාමීන් වහන්සේලාගෙන් ඉමසන්න බෞද්ධ ස්වාමීන් වහන්සේලාගෙන් විනයදර ධර්මදර සූත්‍ර ත්‍රිපිටක දරේ ස්වාමීන් වහන්සේලාගෙන් දැනගෙන මේ දේවල් විමසාගෙන සැකතෙන් දුරු කරගන්නවා නම් මේ ධහම තුලින් ලබන්නා වූ ඒ සැනසීම ස්ථිරසාර සැනසීම නිවීම ඒකාන්තයෙන්ම ලැබෙනවාමයි. ඒ නිසා මේ පින්වත් අයට ආශිර්වාද කරනවා, පුණ්‍යානුමෝදනා කරනවා මේ ධර්ම ශ්‍රවණය තුලින් ලබාගත් වූ මේ ආනිසංසයන් වාරයක් ධර්ම දේශනාව තුළින් ලැබුණ ආනිසංසයක් හේතුවක් වෙලා මේ තුන්වත් අයට භාගතුන් වහන්සේ දේශනා කොට වදාළ මේ උතුම් වූ සැනසීම චතුරාර්ය සත්‍ය අවබෝධ වීමෙන් ලබන්නා වූ ස්ථීරසාර සැනසීම නිවීම ලබන්ට මේ දේශනාවන් මේ තුන්වත් අයට උපකාරයක් වේවා පිහිට පිණිස පවතිවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරගන්නවා ආකාසත්තා ච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති Thank you.